කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමාය සේයථාපි භික්ඛවේ බාලිසිකෝ ආමිස ගතං බලිසං ගම්භීරේ උදක රහදී පක්ඛි පෙය්‍ය තමේනං අඤ්‍යතරෝ ආමිස චක්ඛු මච්ඡෝ ගිලෙය්‍ය ඒවං හිසෝ භික්ඛවේ මච්ඡෝ ගිල බලිසෝ බාලිසිකස්ස අනයං ආපන්නෝ ව්‍යාසනං ආපන්නෝ යතහා කාම කරණීයෝ බාලිසිකස්ස කීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද ධර්මානුශාසනාව හරහා අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ ලාභ සත්කාර සංයුත්තේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි බලිස සූත්‍රය. බලිස කියන වචනේ තේරුම තමයි බිලිය කියන අදහස. බිලි කොක්ක මේ හැම කෙනෙක්ම අහලා තියෙන වචනයක්. එතකොට බුදුරජාණන් වහන්සේ බිලි කොක්කක් හා සමාන කරපු කාරණා මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. අපි දන්නවා පින්වත්නි බිලි කොක්කක් භාවිතා කරන්නේ ඇයි කියලා. බිලි බානවා කියන්නේ මොකටද කියලා කවුරුත් දන්නවා. බිලි බානවා කියලා කියන්නේ රවට්ටනවා කියන එකයි. රවට්ටල තමන්ගේ පැත්තට හරවාගෙන තමන්ට ඕනෑ විදියට පවත්වන්න තමන්ට කැමති විදියට හසුරවන්න පුළුවන් තැනටපත් කිරීමට කියනවා බිලිබානවා කියලා. බුදුහාමුදුරෝ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්කේමස්ස අධිගමායි. මහණෙනි දියුණුව පිණිස සසරෙන් එතර වීම පිණිස නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස බාධා පමුණුවන බිලි කොක්කක් තියෙනවා. ඒ බිලි කොක්කේ එල්ලෙන්න දෙපා කියලා බුදුහාමුදුරුව අපට දේශනා කරනවා. ඒ තමයි පින්වත්නි ලාභ සක්කාර සිලෝකෝ විවිධ විවිධ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන මෙන්න මේ කරුණු අපේ නිවන ආවරණය කරන්න නිවනට බාධා ගෙන දෙන්න පුළුවන් කාරණා හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උපමාවකින් දක්වනවා සෙය්‍යතාපි භික්කවේ බාලිසකෝ ආමිසගතම් බලිසං ගම්භීරේ උදකරහදේ පක්කිපෙය්‍ය යම් කිසි බිලි බාන කෙනෙක් එමක් එකතු කරලා බිලි කොක්ක සකස් කරලා ගැඹුරු විලට ගැඹුරු මුහුදට ජලයට දැම්මට පස්සේ තමේනං අඤ්‍යතරෝ ආමිස චක්කු මච්ඡෝ ගිලෙය්‍ය මේ ඇමත ගිජු වෙච්ච මත්සයින් මේ හැම කන්න කොක්ක පිටුපස ලුහු බඳිනවා. මොකද මත්සීන් කැමති දේවල් තමයි ඇමට භාවිත කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ මේ ඇම මත්සීන් ගිලිනවා. ගිල්ලට පස්සේ බිලි බාන කෙනාගේ ග්‍රහණයට අර මත්සය ලක් වෙනවා. ලකුණාට පස්සේ ඒ මත්ස්‍යයාට විනාශය උරුම වෙනවා. එතකොට මෙන්න මේ සූත්‍රයේදී බුදුහාමුදුරෝ බිලි බාන පුද්ගලයා හැටියට පැහැදිලි කළේ පින්වත්නි බාලිසකෝතිකෝ භික්කවේ මාරස්සේතම් පාපිමතෝ අදිවචන මාරයාට මාරයාට සම තමයි සමාන කළේ මේ මාරයා විසින් අපේ නිවන වහලා දාන්න සසරින් එතර වීම පිණිස ධර්ම මාර්ගය තුල ගමන් කිරීම පිණිස බාධා පමුණුවන්න අප වෙතට දාලා තියෙන හැම තමයි පින්වත්නි බලිසන්තිකෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකස්සේතං අදිවචනං ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී කරුණු කාරණා මෙන්න මේ කරුණාකාරණා පිටුපස හඹා යනකොට ඒ හැම තුල අපි හිර වෙනවා. ඒ හැමත කැමති වෙලා ඒ හැම තුල තිබෙන අනතුර පිළිබඳව වටහා නොගෙන ඒ තුල අපි කොටු වෙනවා. කොටු වුණාට පස්සේ මොකද වෙන්නේ? මායයට ඕන ඕන විදියට අපිට හැසිරෙන්න සිද්ධ වෙනවා. බිලී බාන කෙනාගේ ග්‍රහණයට නතු වෙනවා. මාර්යාගේ වසඟයට නොයා මාර්යා පරාජයට පත්කරන්න නම් පින්වත්නි මේ හැම සහිත බිලිය තුල නොගෙටී ඉන්න එල්ලෙන්නේ නැතුව ඉන්න මහන්සි ගන්නට ඕනේ. සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලාට හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළා. එතකොට බලන්න පින්වත්නි ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ආදී காரணා මේ ලෝකයේ පෘථග්ජනයෝ බලාපොරොත්තු වෙන දේවල්. බොහෝ විට අපි කටයුතු කරන්නේ පෘථග්ජන කෙලෙස් සහිත උදවිය හැටියට මේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා වර්ධනය කර ගැනීම පිණිසයි. බුදුහාමුදුර අපට දේශනා කළේ මේවා Taman වෙතට ආවත් ඒවායින් කම්පා නොවි වාසය කරන්න. අටලෝ දහමින් කම්පා නොවි ඉන්න පුළුවන් නම් ඉන්ද්‍රකීලයක් වගේ ඒකේනා සාර්ථක පුද්ගලෙක්. පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අටලෝ දහම ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ காரணා අටෙන් කම්පිත නොවි ඉන්න මහන්සි ගන්නවා නම් කම්පා නොවි ඉන්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ කෙනා මායාවේ වසඟයට හසු වෙන්නේ නැහැ. ලාභ ලැබෙනකොට කම්පා වෙනවා කියලා කියන්නේ. ඒ වගේම යසස ලැබෙනකොට කම්පා වෙනවා කියලා කියන්නේ. ප්‍රශංසා ලැබෙනකොට කම්පා වෙනවා කියලා කියන්නේ සැප ලැබෙනකොට කම්පා වෙනවා කියලා කියන්නේ ඒවා මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ඒවා තමන් වෙතට ආවට පස්සේ ඒවා ගැන කල්පනා කරලා හිතේ උඩඟුකම ඇති කර ගැනීම කම්පා වීමක් ඇටියටයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒවායින් මත්තුනොත් තමන්ට ලැබෙන ලාභයෙන් මත්තුනොත් තමන්ට ලැබෙන කීර්තියෙන් මත්තුනොත් තමන්ට ලැබෙන ප්‍රශංසාවෙන් මත් වුනොත් තමන්ට ලැබෙන සැපෙන් මත් වුනොත් ඒ මත් වෙච්ච කෙනාට මේ සංසාරෙන් එතර වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ වගේම තමයි අලාභ ලැබෙනකොට අපකීර්තිය ඇති වෙනකොට නිന്ദා අපහසවලට මුහුණ පාන්න සිදු වෙනකොට ඒ වගේම දුක උරුම වෙනකොට ඒවා තුලදී කම්පිත නොවි හිත වටාගන්නේ නැතුව අලස වෙන්නේ නැතුව උදාසීන වෙන්නේ නැතුව ඒවාට නතු වෙලා ජීවිතය වනසගන්නේ නැතුව ඒවායිනුත් කම්පිත නොවි වාසය කරන්නට මානසිකත යුතුය අන්න ඒ විදියට යම්කිසි කෙනෙකුට මේ ලෝකේ කාටත් පොදු වෙච්ච කොයි මට්ටමේ හිටියත් මුහුණ දෙන්න සිදුවෙන මේ අටලෝ දහමින් කම්පිත නොවි ඉන්න පුළුවන් ශක්තිමත් හිතක් ගොඩනගන්න පුළුවන් නම් ඒ කෙනාට තමයි මායя පරාජයට පත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. බිලි කොක්කට හසු නොවි ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. බිලි කොක්කට හසු නොවි ඉන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා කියන්නේ Taman නිදහස් වෙනවා කියන එකයි. ඒ නිසා පින්වත්නි අපි කැමැති ලෝකයා කැමැත්තෙන් ලුහුබඳින මේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පිටුපසත් අගතිගාමීව ලුහුබැඳීම Tamanට හානිය ගෙන දෙන කාරණා බවට පත් වෙනවා. ඒ නිසා අපි එකතු කරගන්න උත්සාහ කරන දේවල් තුලත් ගැබ් වෙලා තිබෙන්නේ අපව හානියට පමුණුවන අපිව අමාරුවේ දාන දේවල්ම තමයි. ඒක තේරුම් ගන්න නම් ධර්මයේ පිළිබඳව යම්කිසි මට්ටමක හෝ දැනුමක් තිබිය යුතුය. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳව අවධානය යොමු කරනව නම් ඒ යොමු කරන පුද්ගලයාට හොඳට තේරුම් ගන්න පුළුවන් මම කැමැත්තෙන් මේ දුවන ගමන මේ ලෝකයා කැමති කියලා ග්‍රහණය කරගන්න ලුහු බඳින මේ දේවල් වලින් උරුම වෙන්නේ දුකයි කියන එක තේරුම් ගන්නට ඒ ඇයට පුළුවන්කම ලැබෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරනකොට පින්වත්නි අපිට හොඳ ජාතක කතාවක් මේ වෙලාවේදී පැහැදිලි කරන්න පුළුවන්. මෙයත් අහලා ඇති ප්‍රසිද්ධ ජාතක කතාවක් තිබෙනවා බිස ජාතක කතාව. බරණැස් නුවර අපේ බෝසතාණන් වහන්සේ එක්තරා භවයක ධනවත් බ්‍රාහ්මණ කුලයක උත්පත්ති ලැබුවා. බරණැස් නුවර ධනවත් සල්ලිකාර පොහොසත් බ්‍රාහ්මණ කුලයක ඉපදුනා. බෝසතාණන් වහන්සේගේ එදා නම තමයි මහා කංචන. මහා කංචන කුමාරයා හැටියට තමයි මේ ධනවත් බ්‍රාහ්මණ කුලයෙහි උත්පත්ති ලැබුවේ. මේ මහා කංචන කුමාරයා තමයි පවුලේ වැඩිමලා. මේ මහා කංචන කුමාරයාට අපේ බෝසතාණන් වහන්සේට බාල සහෝදරයෝ 6 දෙනෙක් හිටියා. ඒ වගේම එක සහෝදරියක් හිටියා. එතකොට පවුලේ Taman ඇතුව මහා කංචන කුමාරයා ඇතුව සහෝදර සහෝදරියෝ 8 දෙනෙක් මේ බ්‍රාහ්මණ කුලයේහි මේ බ්‍රාහ්මණ නිවසේහි වාසය කළා. මේ අට දෙනාම පින්වත්නි අන් අය වගේ නෙවෙයි වෙනස්. මහා කංචන කුමාරයා ඇතුළු බාල සහෝදරයෝ 6 දෙනයි සහෝදරියයි ඔක්කොම 8 දෙනයි මේ 8 දෙනාම පින්වත්නි වෙනස් වෙන්නේ කාමයන් පිටුපස හඹා යාම ප්‍රතික්ෂේප කළා. කාමයන් පිටුපස ලෝභ බඳින එක ප්‍රතික්ෂේප කරලා තමයි මේ දරුවෝ හැදුනේ වැඩුනේ. අම්මා තාත්තට සලකගෙන හිටියා. කාමයන් පිටුපස ඊතරම් ලුහු බැඳේ නැති නිසාම මේ අට දෙනාම විවාහ වුණෙත් නැහැ පින්වත්නි. විවාහ වෙන්නෙත් නැතුවම දෙමව්පියන්ට සලකමින් කාලය ගත කළා. කාලයාගේ ඇවෑමෙන් මොකක්ද සිද්ධ වුනේ? මේ අම්මයි තාත්තයි දෙන්නා මරණයටපත් වුණා. මහා ධනයක් තිබිච්ච පවුලක්. අම්මයි තාත්තයි දෙන්න මරණයටපත් වුණාට පස්සේ මහා කංචන කුමාරයා ඇතුළු බාල සහෝදරයෝ 6 දෙනයි සහෝදරියයි පවුලේ සහෝදර සහෝදරියෝ 8 දෙනාම කල්පනා කරනවා දැන් අපට මේ මහ ලොකු ධනෙන් ඇති වැඩක් නැහැ අපි විවාහ වෙලත් නැහැ අපි මේ සම්පත් පිටුපස මේ ධනය පිටුපස ලුහු බඳින්න කැමැත්තකුත් නැහැ ආශාවකුත් නැහැ. ඒ නිසා අපි මේ ඔක්කොම ධනය යාචකයන්ට දුගී මගියන්ට දන් දීලා ඒ අයට බාර කරලා මේ සියලුම ධනස්කන්ධය අත්හැරලා දාලා අපි බවුන් වඩන්න යෝගී ජීවිතයක් ගත කරන්න හිමාලයට පිටත් වෙලා යන් කියලා කල්පනා කළා. මේ අට දෙනාම අර තිබිච්ච මහා ධනෙ අත්හැරියා. අත්හැරලා ඉවර වෙලා මේ gedara හිටිය එක්තරා දාසියෙකුයි 16කුයි ඒ වගේම මහා කංචන කුමාරයාට බොහොම ලෙන්ගතුයි හිටපු මිතුරෙකුත් හිටියා. මේ තුන් දෙනාත් එකතු වුණා මේ සහෝදර සහෝදරියන් සමග මේ ඔක්කොම මොකද කළේ තපසට තපස් දම් රකින්න හිමාලයට පිටත් වෙලා ගියා. එතකොට මහා ධනය අත්හැරලා දාලා තපස්දම් රකින්න හිමාලයට පිටත් වෙලා ගියපු සම්පූර්ණ ගණන 11 දිනේ මහා කංචන කුමාරයා ඇතුළු බාල සහෝදරයෝ 6 දෙනයි එක සහෝදරියයි ඔක්කොම සහෝදර සහෝදරියෝ 8 දෙනයි ඒ වගේම මේ තපසට හිමාලයට යන්න එකතු වුණා 16ක් 16ක් සහ 16ක් මිතුරෙක්. එතකොට ඔක්කොම එකට එකතු කළාම 11 දෙනයි. මේ 11 දෙනාම හිමාලයට පිටත් වෙලා ගිහිල්ලා එක්තරා තැනක ආරාමයක් සකස් කරගෙන දැන් භාවනා කටයුතු කරමින් තපස් දම් රකිමින් වාසය කරන්නට පුරුදු වුණා. දැන් මේ පිරිසේ ප්‍රධාන තැන මොවුන් දීලා තිබුණේ මහා කංචන කුමාරයාට. දැන් තවුස් පැවිද්දෙන් පැවිදි වෙච්ච නිසා මහා කංචන තාපසතුමා. ඒ තමයි අපේ බෝසතාණන් වහන්සේ. මහා කංචන තාපසතුමාගේ නායකත්වයේ යටතේ අනිකුත් තාපසවරු සහ අනිකුත් තාපසවරු දස දෙනාම තමන්ගේ තපස්දම් ආරක්ෂා කරමින් මේ හිමාලයේ වැඩ වාසය කළා. දැන් පින්වත්නි හිමාල වනයේට හිමාලයට පිටත් වෙලා ගියපු මේ 11 දෙනාටම තවුස් පැවිද්දෙන් පැවිදි වෙච්ච මේ 11 දෙනාටම ආහාර ලබා ගැනීම සඳහා ක්‍රමවේදය සකස් කරගත්තා. ඒ ක්‍රමවේදය තමයි මාරුවෙන් මාරුවට මහා කංචන තාපසතුමා නායක තාපසතුමා හැටියට ආරාමයේම නවත්තලා අර බාල සහෝදරයෝ 6 දෙනයි. ඒ වගේම 16යි. ඒ වගේම මිතුරයි මාරුවෙන් මාරුවට පළවැළනලාගෙන එන්න පටන් ගත්තා. මේ තාපසවරුන්ට දානය සඳහා. ඉතින් පින්වත්නි විලකට ගිහිල්ලා නෙළුම් අල අරගෙන ඇවිල්ලා මේ අය මොකද කරන්නේ එදිනෙදා එක දවසක් එක්කෙනෙක් ගිහිල්ලා පළවැළ නෙලාගෙන එනවා අනිත් දවසේ තව එක්කෙනෙක් ගිහිල්ලා පළවැළ නෙලාගෙන එනවා මේ විදිහට තමයි මේ අය ආහාරය සපයාගත්තේ ඉතින් මේ පළවැළ නෙලාගෙන එන අය මේ ආරාම භූමියේ එක්තරා ගල් මත 11 දෙනාට කොටස් 11කට බෙදලා දානේ වෙන් කරලා gediya ගහනවා. gediya ගහනවා කියලා කියන්නේ දානීය සූදානම් කියන සංඥාව ලබා දෙනවා. ඒ සංඥාව ලබා දුන්නට පස්සේ තම තමන්ගේ කුටි වලින් එළියට ඇවිල්ලා තාපසවරු ගල්පූරුව ළඟට ඇවිල්ලා තමන්ගේ කොටස අරගෙන කුටියට ගිහිල්ලා වළඳලා භාවනා කටයුතු කරමින් තමයි වාසය කළේ. ඉතින් විලක තිබිච්ච නිලුම් අල අරගෙන ඇවිල්ලා ගල් පුවරුව මත කොටස් 11කට බෙදලා 11 දෙනෙක් තාපසවරු හිටියා. gediye ගහනකොට 11 දෙනාම ඇවිල්ලා තමන්ගේ කොටස අරගෙන ගිහිල්ලා වළඳමින් තමයි හිටියේ. මේ 11 දෙනාම සීලය ප්‍රගුණ කරමින් තපස්දම් රකිමින් වාසය කරන විට මේ සීලයේ තේජසින් සක්‍ර දේවේන්ද්‍රයාගේ ශක්‍ර භවන සැලෙන්න පටන් ගත්තා. සක්‍ර දේවේන්ද්‍රයා මේ අය දිහා බලනවා. සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා මේ හිමාලය ඇසුරු කරගෙන තාපසවරු 11 දෙනෙක් සීලය ප්‍රගුණ කරමින් තවුස්දම් රකිමින් වාසය කරන මොවුන්ගේ වැරද්දක් පේන්නේ නැහැ හැබැයි මේ සක්‍රදේවේන්ද්‍රය කල්පනා කරනවා මේ කැලෑවකට වෙලා ආරාම භූමියකට වෙලා මේ විදියට තවුස්දම් රකිමින් මේ අය හිටියත් මේ අයගේ ඇතුළත ස්වභාවය කොයි වගේද කියලා හොයන්න ශක්‍රදේවේන්ද්‍රයාට උවමනාවක් ඇති වුණා. ශක්‍රදේවේන්ද්‍රයා කල්පනා කරනවා ඕනෑම පුද්ගලයෙකුගේ හිත තුළ තිබෙන කෙලෙස් සිටිවිලි ඇවිස්සෙන්නේ නැති යුතු විසානිතේ බ්‍රාහ්මණයෝ අහස්. ඔන්න උපකංචන තාපස්තුමා ශාපයක් කරන්න පටන් ගත්තා. මහා කංචන තාපසතුමාගේ දාණය සොරකම් කරපු සොරෙක් වෙත්නම් ඒ සොරාට අස්සං ගවං රජතං ජාත රූපං බරියංචසෝ ඉද ලබතම් මනාපං පුත්තේහි ධාරේහි සමග්ගි හෝතු ඒ සොරාට අශ්වයෝ ගවයෝ රන් රිදී මුතුමැණි වැඩි වැඩියෙන් ලැබේවා ඔන්න ශාපේ අශ්වයෝ, ගවයෝ, රන් රිදී, මුතුමැණික් වැඩි වැඩියෙන් ලැබේවා. කැමැති කැමැති පරිදි භාර්යාවෝ ලැබේවා. දරුවෝ ලැබේවා. මේ මහා කංචන තාපසතුමාගේ දානේ හොරකම් කරපු සොරෙක් වෙත්නම් ඒ සොරාට මෙන්න මේ මේ සම්පත් ලැබේවා කියලා ශාප කළා. අනිකුත් තාපසවරු කන්වල ඇඟිලි ගහගත්තා. අනේ උපකංචන තාපසතුමනි ඔය තරම් අතිප්‍රබල භයානක ශාපයක් කරන්න එපා කියලා ඒ අය විලාප දුන්නා. තව කෙනෙක් නැගිටලා කියනවා මාලංච සෝකාසික චන්දනංච ධාරේතු පුත්තාස්ස බහූ භවන්තු කාමේසු තිබ්බං කුරුතං අපෙක්ඛම් දිසානිතේ බ්‍රාහ්මණයෝ ආසි මේ මහා කංචන තාපසතුමාගේ දානි හොරකම් කරපු හොරෙක් වෙත්නම් ඒ කෙනාට මල් ලැබේවා කසීරට සලු දරාවා දරුවෝ බොහෝ වේවා කාමයන්ට වැඩිපුරම ආසාව ඇති අය බවට පත් වේවා කියලා ශාප කරන්නට පටන් ගත්තා මේ විදිහට හැමෝම මෙන්න මේ ශාපයන් සිද්ධ කළා දැන් සක්‍ර දේවේන්ද්‍රයට හරිය ගැටලුවක් දැන් මේ කාරණාව කියනකොට ඔබටත් ගැටලුවක් වෙන්න පුළුවන් මේව ශාපද කියලා අශ්වය ලැබේවා, රන් රිදී මුතුමැණික් ලැබේවා, වස්තු ලැබේවා, ධනෙ ලැබේවා, තනතුරු ලැබේවා, රජකම ලැබේවා, බිරින්දෑවරු ලැබේවා, දරුවෝ ලැබේවා කී කියා මේ අය ශාප කරනවා. මේ හොරකම් කරපු හොරාට. ශක්‍රදේවේන්ද්‍රයා කල්පනා කළා පුදුම වැඩක්. මේ ලෝකේ බොහෝ දෙනෙක් ඕන ඕන කියලා ඉල්ලන ඉල්ලන දේවල් මේ තාපසවරු ශාපයක් ඇටියට හඳුන්වනවා. මේක හරියන්නේ නැහැ මේක විමස විසඳාගත යුතුයි. සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? පෙනී සිටියා. පෙනී ඉඳලා කියනවා මමයි ඒ දේ කළේ. ඒ දේ කළේම ඇතුළත තිබෙන ස්වභාවය හඳුනා ගැනීමට. ඒත් මට ප්‍රශ්නයක් මතු වුණා. මේ ධනය මේ දාණය සොරකම් කරපු සොරාට වැඩි වැඩියෙන් සම්පත් ලැබේවා කිය කියා ශාප කරන්න හේතුව මොකද්ද කියලා විමසනවා. වැරද්ද පිළිගත්ත සක්‍රදේවේන්ද්‍රයා. ඒ වෙලාවේ උත්තර දෙනවා කාමේසු වේහඤ්ඤරේ බජ්ජරේච කාමේසු දුක්ඛංච භයංච ජාතං කාමේසු භූතාධිපති පමත්තා පාපානි කම්මානි කරොන්ති මෝහං ඒ වෙලාවේ පෙන්නනවා කාමය කියන්නේ අතිශයින් භයානකයි මේ විවිධ විවිධ වස්තුන් ලාභ සත්කාර ඒ වගේම කීර්ති ප්‍රශංසා ආදී පිටුපස ලුහුබඳින්න ලුහුබඳින්න ඒවා නිසා ලැබෙන්නේ දඬු මුගුරු ආදීන් පහර කන්ද. ගුටි කන්ද වෙනවා, දඬුවම් විඳින්න වෙනවා, විවිධ විවිධ දුක්වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. බලන්න පින්වත්නි, සල්ලි තියෙන මිනිස්සුන්ට කරදර වැඩි. කොච්චරනම් දේවල් ආරක්ෂා කරන්න වෙනවද? ඒ වගේම කාමයේසු දුක්ඛංච භයංච ජාතම් මේ කාමයන් පිටුපස ලූබඳින කෙනෙකුට කායික මානසික දුක්ඛයන්ට ඒ වගේම විවිධ විවිධ බිය බියපත් වීම වලට ලක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තේ පාප ධම්මා පසවෙත්වා පාපං කායස්ස ભેදා නිවයන් වජಂತಿ ආදීනවං කාම ගුණේසු දිස්වා තස්මා ඉසයෝ නප්පසංසන්ති කාමේ මේ කාමයන් පිටුපස ලාභ සත්කාර මේවා පිටුපස ලුහුබඳින්න ප්‍රිය කරන පුද්ගලයා ඒවා පිටුපස ලුහුබඳිමින් ඒවායින් කම්පා වීලා කම්පා වෙලා පාප කර්ම සිද්ධ කරනවා ඒ පවට යොමුව වාසය කරන කෙනා මරණින් පස්සේ නිරේගාමී වෙනවා. ඒ නිසා තාපසවරු කිසිම වෙලාවක මේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා කාමයන් උසස් කොට සලකන්නේ නැහැ කියලා මහා කංචන තාපසතුමා ශක්‍ර දේවේන්ද්‍රයාට මතක් කරනවා. බලන්න පින්වත්නි මේ සූත්‍ර දේශනාවෙන් පෙන්වන විදිහට අපි මේ ලාභ කීර්ති ප්‍රශංසා සත්කාර ආදී දේවල් පිටුපස ලුහුබඳිනවා කියන එක මායාගේ බිලී කොක්කට වුණා වගේ ප්‍රවේසම් විය යුතුයි. ඒවා ලැබෙන එක වෙනම කතාවක්. ඒවායින් මත් නොවි කම්පිත නොවි වාසය කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න එවිට ඔබට සුවපත් ලෙස මේ ජීවිත ගමන ගත කරන්නට පුළුවන්කම ලැබේවි. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව කාට කාටත් හේතු වේවා වාසනා වේවා සසර දුකින් නිතරව උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා මෑණිවරණි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ජනවිජය පදනමේ උපසභාපති පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු Thank you.